අවශ්‍යයි සියලුනාරම දේවල් සම්මයි යදත් තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි විවිධ ප්‍රශ්න සභාවට ගෙනීමෙන් සතිವಾರය ආරම්භ කර දෙන්න දෙති ඉලා සිටිනවා අවසරයි ස්වාමීන් වහන්සේ අද අපට හම් වෙලා ලැබිලා තිනවා ප්‍රශ්න 27ක් විතර කොහොම අපි ඒක බලුවා ටිකක් හදා ගන්න පුළුවන් වෙයි කියලා නමුත් හැකින් කොහොමද වෙනස් වෙලා ඉන්නේ ඉතින් ටිකක් අමාරුයි. නමුත් මම පුළුවන් විදිහට ලැබිලා තියෙන විදිහට වෙලාව තියෙන විදිහට අපි කරමු ඉදිරිපත් කරනම්. එරුවන් සරණයි. කරුතර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව. මා සක්මන් කරනා විට තද නිදිමතක් දැනෙනවා. කකුලේ මස් පිටි තද වෙනවා දැනෙනවා. පාදයේ පොළවේ ගත වෙන සැටි සහ සියුම්ම දැනෙන තැන් මුලින් වැටහෙනවා. පරියන්ක භාවනාව. මා අද දින භාවනා කරන විට විනාඩි 45ක් පමණ එකම ඉරියව්වේ සිට ඇත. මාකට වේලාව ගියා දැනුනේ නැත. මාගේ ශරීරයේ තදගතියක් සහ බරගතියක් දැනුණා. ආනාපාන සතියට සහ පිම්පීම හැකිලීමට වරින් වර සිත සතිමත් වුණා. ඒ අතරමැද සිත අරමුණු කරා ගියා. එහෙත් නැවත සතිමත් වී මූලික අරමුණට සිත නැවත සිත පැමිණියා. අවස්ථා දෙකකදී ෂණයකින් සිත නොදැනී ගියා. within bracket තියෙනවා like a blackout. ගරුතර ස්වාමීන් වහන්සේ භාවනාව දියුණු කර ගැනීමට උපදෙස් පතමි. තෙරුවන් සරණයි. මේ වගේ අත්දැකීම් ලබන කොටස මූල කර්මත්තානේ ඉන්නවද? හිත පිට ගියාද? නැත්නම් කයේ අනිකුත් දේවල් දැනනවාද කියන ඔක්කොම එක මට්ටමට එන්න පටන් ගන්නවා. ඉතින් ඒ වෙනකොට ආයේ ඒ වගේ ඔක්කොම සමරස වෙලා ඉනවා නම් එයාට මූල කර්මස්ථානෙම ඇද ඇද දාන්න යන්න එපා. ඒ සමස්තය දිහා බලලා මේ මූල කර්මස්ථානේ මේ කයේ අනිකුත් දේවල් මේ පිටාරමුණු කියලා බලන්නේ නැතුව ඔක්කොම එක වගේ වෙන්න ඇතිව. එතකොට මේ භාවනා කරනවා කියලා දෙයක් නැහැ. සියල්ලම දිහා සමවිතිය සමවිතියට බලා ඉන්නවා. ඒකට හිත සැක කරන්නේත් නැහැ. එකක් තෝරගෙන යන්නේත් නැහැ. ඉතින් මේක භාවනාදී පුරුදු කරලා අනිකුත් වෙලාවකදී ජීවිත වැඩ කරන්න ගියත් මේ මොන දෙයක් ආවත් සපක් ආවත් දුකක් ආවත් හරිදයක් ආවත් වැරදයක් ආවත් ඒ දේ දැක්කට නොදැක්කා වගේ ඉන්න පුරුදු වෙන්න හොඳ පාඩමක් වගේ. දකින්න ඇත්තරම දකින්න වෙනසක්. නමුත් ඒක දෙන්නේ නැහැ කොහොම සමනස් දාපුවම මොන විදිහකට ආතතියක් එන්නේ අවුලට. දේවල් පේනවා පෙන්වට ඒවා මේ වෙනස් කරලා බලන්නේ. ඔක්කොම සමවට්ටමේ තියලා බලන්න. ඉතින් එතකොට හැබැයි මුළු ජීවිතේම හරි නිකන් දැල් වගේ. ඔක්කොම එකයි. කිසි දෙයක වෙනසක් නැති මට්ටමක්. ඉතින් මේක පරියන්කදී සක්මණේදී එදින්දා වැඩවලදී හැම තැනකම දාලා හිටියොත් මේ කවුරු මොන විදියෙන් නාඩ ගන්න නැතුවත් හිතවදින්නේ තමන්ගේ හිත බේරගන්න ජීවත් වෙන්න පුළුවන්. ඒකට කියනවා විෂම ලෝකේ සමහිත පවත්තනවා කියලා. ඒ නිසා මේක තවත් ඉච්චිල පැතිර වැඩෙන්න අරින්න කියන එක තමයි කියන්නේ. එළොන් සර්ණගරුමි ස්වාමීන් වහන්සේ ආර්යංක භාවනාව ආනාපාන සති භාවනාව. ක්‍රමයෙන් හුස්ම රැල්ල තුනී යන්තමින් ස්පර්ශවන බවක් බවක් පමණක් දැනුනි. සිරුරේ දැනීමක් නැත. නමුත් යම් තද භාවයක් ඇති බව පමණක් දැනේ. එය කොහේදයි කිව නොහැක. එක වේලාවකට පසුව හුස්ම රැල්ල ගොරෝසු වී වේදනා හා සිතුවිලි ගලා එන්නට පටන් ගන්නවා. පළමු ධර්මදේශනාවේදී වේදනාව මුලිනුත් පස්සය පසුවත් ඇතිවන බවක් කියමුනි. මෙහිදී වේදනාවට ප්‍රත්‍යවන්නේ උපාදානස්කන්ධයද නැතිනම් වෙන කද්ද? ඔබ වහන්සේගේ සිල් ප්‍රාර්ථනා ඉටු වේවා. විවිධරත්නයේ තරණයි. වේදනාවට ප්‍රත්‍ය වෙන්නේ ඉති ගොඩක් වෙලාවට ගේ ආත්මය අපි ගෙන ආපු පුරුදු හැබැයි නැත්තම් අපි ගොඩක් ළඟ ළඟ පාවිච්චි කරලා තියෙන දේවල් ආචින්නව ඒ අනුව ඊගාවට හිත පනින්නේ අර කුතු කරපු තාලෙට තමයි. ඉතින් ඒක අපිට ස්පර්ශ වුණාට පස්සේ වේදනාව විඳින්නේ කියලා නෑ. ඔක්කොම දුන්නට පස්සේ හිත පනින්නේම තමන් අර කුතු කරගත්ත හැබැයි ඇදිරි ඒක නිසා ඒක මම තේරුවයි කියලා කිව්වට ඇත්තටම තේරෙන දෙයක් නැතුව සිලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් ඒක තේරුම් ගත්තට පස්සේ පේනවා. ඒකට පශ්චාත්තාපෙල වැඩක් නෑ. ජම්මෙට වැඩිය කුරුත්තු ලොකු. පුරුදු කරගත්ත දේ යනවා හිතේ ඉබයම ගිහිල්ලා. ඊට පස්සේ තමයි අපි ඒක ස්පර්ශ කරගන්නේ. එතකොට අපි හිතනවා මේ ස්පර්ශ කරලා විඳිනවා නෑ විඳින්න ඉස්සෙල්ලා අපි ගති ලකුණු අනුව පෞෂත්ව ලක්ෂණ අනුව තේරිලා. එහෙම වෙලාව දකින්නකොට මේ මාතුලින් කාවේ න්‍යායපත්‍රයේ ක්‍රියාත්මක වෙන්න කියලා කියන්න බෑ. මුගක් කාලවට ඒ ගති ලකුණු හැබැයි ආසේ ඥාන අනුසේ ඥාන ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒක බලන්න ඕනේ ඒ ඥානෙමයි මේ ගොඩාක් දේවල් ඉවම එකක් විතරක්යි තෝරන්නේ කියලා. විශේෂයෙන්ම සංඥා වේදනා චේතනා වේදනා සංඥා චේතනා තුනේ ඇයි වේදනාව විතරක් තෝරන්නේ? තව කෙනෙක් සංඥාව තෝරන, තව කෙනෙක් සංස්කාර තෝරන. ඒක අපිට කරන්න දෙයක් නැහැ. ඒ දෙත් යනකොට වෙලා ඉවරයි වගේ දේකුත් තියෙනවා. ඒක ගොඩක් මේ කෙලස් වල අනුසය කෙලස් වල ඒක තමයි යුද්ධ. ඒ නිසා මේ මේ මම තේරුවාද නැත්නම් මම එන්නේ ඉස්සලා මේක තේරිලා කියලා දකින්න ඕනේ. මුල් කොටස් ඒක රචනයේ මුල් කොටස බලනකොට ඒ කියන්නේ තියෙන්නේ මේ භාවනා කර කර යනකොට මේ දේවල් එක එකකින් වෙන් කරලා දක්වපු සීමාවල් එකකින් දක්වලා තිබුණා boundaries මරියාදාව ඔක්කොම බොඳ වෙන්න පටන් ගන්නවා. බොඳ වෙලා ගියාට පස්සේ අරමුණු ඔක්කොගම තියෙන්නේ එක කැඳහැලියක් මිස එකකින් එකක් වෙන් කර ගන්න බැරි වෙනවා. ඒ මට්ටම එනකොට වෙන් කරන්න යන්නත් හදන්න එපා. සමස්ත දිහා බලලම වෙන් කරන්න නැතුව නම් කරන්න නැතුව මේක දිහා බලන්න එකයි තියෙන්නේ. ඉස්සල්ලා කතා කරපු මාත් මේ වචනේ තියෙන එක ඒක තමයි වෙන්නේ. මේ අභ්‍යන්තර අරමුණද මේක බාහිර අරමුණක්ද මේක වෙන දෙයක්ද මොකක්වත් නැහැ ඔක්කොම එකම තලමට එකම හැඳි ගැලිලා යන වෙලාවක් එනවා. ආන්නේ වෙලාවට පේන ඔක්කොම අරමුණ හැදෙන්නේ එකම ප්‍රභවයකින්. හැදිලා වර්ධනය වුණාට පස්සේ තමයි ඒවට නම් මම හැඩ තල දෙන්න වෙන්නේ. ඒවයි ප්‍රාගවතියට මූලික தත්ත්වයටපත් වුණාට පස්සේ එක එකක් වෙන් කරන්න බෑ. ඔක්කොම සමස්ත වෙනවන්නේ වෙලාවදී ඒක දිහා බලන ඉන්නකොට මිහිරියාවක් එන්නේ නැහැ. තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. ඒක දැක්කයි කියලා මාන්නයක් ඇති වෙන්නේ නැහැ. ඒක මගේ කියා ගන්න හිතෙන්නේ නැහැ. ඉතින් ඒකකොට නිකන් ඩල් වෙනවා ජීවිතේ නිකන් මේ කම්මැලි ගතියකට එන්න පටන් ගන්නවා. ඉතින් අපිට වෙලා තියෙන භාවනා කරනකොට කම්මැලි ගතිය එනකොට අපි විවිධ ක්‍රම වලින් ආය වර්ණවත් කර ගන්න හදනවා. රසවත් කර ගන්න හදනකොට ආය තණ්හාව වෙනවා. ඉතින් මේ විදිහට විරාග වෙන්න විරා මේකට කියන්නේ විරංජනේ වෙන්න විරාග වෙන්න නිරෝධ වෙන්න යන්න හදන වෙලාවේදී නැවත නැවත ඒක අලුත් ක්‍රියාකරණයෙන් තමයි මේක අවුල් වෙන්නේ. ඒකට දෙන්න තියෙන මේ උපදේශය තමයි නම් කරන්න යන්න එපා. මේක දිහා බලන්න ඉන්න පුරුදු කරන්න. එතකොට මේ කෙලස් පුදින ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ පසුගිය දින තුන තුලදී පරයන්ක භාවනාවේදී මාහට මුහුණ දීමට සිදු වූ අභියෝග හා ලැබූ අත්දැකීම් මෙසේ වාර්තා කරමි. පරයන්කේදී පිම්බීම හැකිලිම මූල කර්මස්ථානයේ ලෙස ගනිමි. ඒ ටික වේලාවකින් සියුම් වේ. නමුත් විකටම පවතී. ඊට පෙර භාවනා කළ අවස්ථාවලදී ඉක්මනින්ම උදකලාවට පත්වීමට හැකියාව තිබූ නිසා මේ වාරවලදීද මා එය ඉතා ඉක්මනින් අපේක්ෂා කළෙමි. ඒ නිසා ඒ පිළිබඳ කිසිදු බියක් නොවිය. නමුත් එයට ඇති කැමැත්තේ තරමට එයම් මාගෙන් ඈතට ගියේය. උදකලා බව ඇරෙන්නට ඉතිරි අත්දැකීම් පුරුල් ලෙස අත්විඳිමින් වේදනා වලදී මුහුණ දෙන ආකාරය සිතුවිලි බාධාවකින් තොර බාධාවක් කර නොගන්නා ආකාරය ප්‍රපංචවල වල්මත් වී නැවත සතිමත් වන ආකාරය දිගින් දිගටම වර්ධනය විය. අවසානයේ වේදනා සියුම් පිම්බීම් හැකිලීම් කම්පන චංචල එකවර සිදුවන අයු අත්දැකීමි. ඒ අතරම සිත වරින් වර නිහඬතාවයකට පත් වී තප්පර එකක් දෙකකින් නැවත රළු ආකාරයට හුස්ම ආයාසයෙන් ගැනීමට සිදුවන්නට විය. මාගේ නිගමනයේ වූයේ ඇති වූ බුද්ධකලාව ගැන ඇති සැකේ නිසා එය පරීක්ෂා කිරීමට ආයාසයෙන් හුස්ම ගන්නා බවයි. මේ මුලාවෙන් මා දින තුනක්ම සිටියෙමි. පිළියෙන වාරයක් වද මෙහිදී සිදුවන්නේ කුමක්ද කියා දැනගන්නාතුරු උත්සාහ කිරීමට අදිෂ්ඨාන කළෙමි. මේ ක්‍රියාව නිසා සතිමත් බව දියුණු විය. වීරිය දියුණු විය. වෙහෙස වැඩි විය. ඇයක පරයන්ක කාලය ගත කළේද අපහසු වෙමි. නමුත් කිසිවරක පරයන්කේ නවතා නොගියෙමි. අපේක්ෂා භංගත්තේ වැඩිවන තරමට උත්සාහ කරන වාර ගණන වැඩි කළෙමි. අද උදෑසන ද එය එසේ සිදුවන්නට විය. මම දැස දල්වාගෙන නැවත හුස්ම ආයාසයෙන් ගන්නා මොහොත දෙස බලා සිටියෙමි. එය වාර 20ක් පමණ කෙටි කාලය අන්තර වලින් සිදු විය. එක් වාරයකදී මා දුකුවේ නිහඬතාවයට ඇති දැඩි කැමැත්ත නිසා මා ආයාසයෙන් මා සාදාගත් මනෝවිකාර නිහඬතාවයකට යන බවයි. මෙහිදී සියුම් හුස්ම නවතී. නමුත් ඒ කයේ ක්‍රියා පැවැත්වීමට නම් නැවත හුස්ම ඇරඹිය යුතු නිසා දිය යට සිටි මිනිසකු මතු පිට ආවිට හුස්ම ගන්නා මෙන් එය නැවත ඇතිවන බව දුටිමි. මා මුලින් සොයන්න ගියේ ප්‍රශ්නයේ පිළිතුරකි. නමුත් දැක්කේ ප්‍රශ්නය වැරදි බවයි. මේ අවස්ථාව හරියට කටපුංචි වාදනයකට ඇති කටපුංචි වාදනයකට අත ඇති තදා ආසාව නිසා අත විට මොළවා ඊට අත දාන්න ගොස් වාජනයේට අත නොදමාම අත ඉරවෙනවා වගේ මට හැඟුණි. දින තුනක් තිස්සේ මා වෙහෙසට පත්කර ප්‍රශ්නයට පිළිතුරු සොයාගතිමි. සැකය දුරු විය. ඉන්පසු වාරයේදී සිත සැබෑ නිහඬතාවයකට පත්වේ. ඉන් නැවත මිදෙන විට ඊතා රණු හුස්ම සිට සියුම් හුස්ම දක්වා දැනුනි. ඉන් නැවත ඉන්පසු නැවත රළු උෂ්ම දක්වා හෝ නැවත නිහඬතාවයකටපත් වී ටික වේලාවක් පවතී. මේ දෙක හරහා යෑමේදී මා මුලින් අපේක්ෂා කළ ආනන්දජනක හැඟීම ඇති නොවේ. සියුම් උෂ්ම හා නිහඬතාවයේ එකම වැදගත්කමකින් දැනේ. නමුත් නිහඬතාවය තුළ සිටිවිලි ඉතා අඩුය, වේදනා නැතිය. අවසාන පරයන්කේදී මට පැයක කාලය කිසිම අපහසුවකින් තොරව මේ ගමනාගමනයේ නිරීක්ෂණය කරමින් සිටීමට හැකි විය. ශාරීරික වෙහෙස දැනුණත් ඊට ප්‍රබෝධමත් ගතියක් දැනේ. ඇස් අරගෙන නිදාගෙන ඉන්නවා වගේ. මේ දක්වා නොසැලී ගමන් කිරීමට ඔබ වහන්සේගේ ධර්ම දේශනා අතිමහත් උපකාරයක් විය. මාගෙන කරුණාවෙන් ඉදිරි පියවර පිළිබඳ උපදෙස් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව අත් වේවා. අපිට භාවනාවේදී වගේම වීදියකදී, ගෙදරදී, එදිනදා වැඩ කරනකොට මේ පේන දේවල් ඒ වගේම කිසිම තේරුමක් නැති දේවල් සිද්ධ වෙනවා. අපි ඉගෙන සමහරක් කතන්දර හදනවා, වැදගත් කන්න වැදගත් හදන්න හදනවා. නමුත් ඒ වෙන දේවල් හෙට වෙනකොට අනිත් වෙනකොට ඔක්කොම ඉවරයි. ඔය වගේ භාවනාවේදී සිද්ධ වෙන දේවල් ගාක් වෙලාවකට අපි ඒ ඒ වෙලාවේ ඒ ඒ දේවල් අල්ලගෙන එතන එතන අභිනන්දනය කරන්න ගියාට දවසක් දෙකක් යනකොට ඔක්කොම නිකන් සාමාන්‍ය සිද්ධි බවට පත් වෙනවා. ඉතින් මේ විදියට අර සිල්ලර වෙලදාකට ගියොත් ලොකු දේවල් වෙනවා. තොග වෙලදාකට ගියොත් ගණන් ගන්න දෙයක් නෑ. ඉතින් මේක කවදාවත් භාවනා කරලම තේරුම් ගන්න මිසක් වෙන ක්‍රමයක් නෑ. වෙන පිටින් කෙරුවට හරියන්නේ නැහැ, පොත් කියවට හරියන්නේ නැහැ. කරන්නම තියෙනවා. ඉගෙන කරනකොට කරනකොට තියෙනවා අපේ හිත මේ සරල දේවල් සංකර කරගන්න හැටි. සංකීර්ණ කරගන්න හැටි ඒක සංකීර්ණ ප්‍රශ්න ගන්න. සරල භාවයට ඍජු භාවයට අවක භාවයට නියතමානීකමට නැත්තම් අහිංසකකමට හිත දැම්ම නම් මොකක් කරන්නේ? එහෙම මදි අපිට. අපිට මොකද්ද මේක අවුල් කරගන්න ගැතියක් තියෙනවා. ඉතින් හිතට කියන්නේ ඔබ අවුල් කරගන්න ඔබම විසඳගනි කියලා ඔහේ යන්නයි. කරනකොට මේ වට ඔළුව වටේ කරකවල අත දාන්නට වැඩි කෙලින්ම මේ නහය ඇල්ලුවා වගේ. මේ බොහොම සරල දෙයක් තියෙනවා. ඒ නිසා අහිංසක කෙනාට එහෙම නැත්නම් නියතමානී කෙනාට මොන ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්න තියෙන්නේ මේක අවුල් කරන්න යන්නේ. හිතර දෙන්නුනේ ඇති වෙන්න අවුල් කරගන්න දෙන්න. ඇති වෙන්න අවුල් කරලා දිලා එයාම උත්තරේ හොයාගත්තා පස්සේ තේරෙන පටන් අර ගන්නවා මේකේ ජීවිතේ කියන එක ඔය තරම් අමාරු දෙයක් නෙවෙයි. අහිංසක මනුෂයා. ඒ නිසා කියනවා ඒ තෝමස් මර්ටන් කියන එක නලියලා තියෙනවා. අහිංසක මනුෂයා නිතරම ඉන්නේ පරාදීශේ තමයි. කට්ටය වෙට්ට පිටතල හැම වෙලාවෙම අපාය තමයි. ඒ නිසා හිතට ඍජු වෙන්න ආරින්න. ඡටගති මායාවී ගති වංචනික ගති නැතුව ඒකට නැවතත් අපි පරාදීශයට මේක ෂට මායාව ගතිය ආවම අපි එළවල විශ්කොල දානවා. ඒක හිතටම බාර දෙලා බලනකොට පේනවා. හිතට ඒක අවුල් කරගෙන වද විදලා ඛණ්ඩම අරින්න ඕනේ නැත්තම් කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා මේක හොඳයි මේ විදිහට කරගෙන යන්න. ඒක වැටෙන්නේ නැතුව අතන අතන හරිනු කරනකටයි වඳින්නවා තියෙන්නේ. ඒ අතරමඟ නතර කරන්නේ නැතුව දිගට ගියොත් කයදාව කරකලා කරකලා ඉදරේනවා. ඒ නිසා සෙන් කියවනක් තියෙනවා. ඔබ කොහේ ගියත් කොහේ ගියත් ඉන්නේ නිවස බලාපොව යන ගමනේ කියලා. ඒ නිසා ඕම ගමනයක්. Dear Bhante, 12th Wednesday, sitting meditation on breathing. When concentrating on my breath, in and out, I experience below. I feel, number one, I feel the breath in and out very faint on the tip of my nose. Second, my thought flow reduces. Third, I sometimes see short video clips of events that I have no relation to or any meaning. At this stage, I say "suvapetwa" repeatedly until this video clip that I experience in my mind disappears. Then I go back to my faint breathing. Fourth, I sometimes have short chatter in my mind at this stage, I uh, that it is a chatter and go back to my faint breathing. Fifth, I then experience short blank moments or blank spaces. It's like an empty space. At this stage, I uh, feel nothing or see nothing. It's totally blank. Sixth, when I experience the blank space, I do not investigate this blank space, but I go back to my breathing. I go back to my breathing purposely. It's like uh, awakening and going back to breathing. Question. Dear Bhante, could you please be kind enough to advise me on my meditation practice to take it further? Teruvan Saranai. So they are just like uh, short advertisements in uh, video games or video, video dramas. Different people put advertisements unrelated to the drama. That is their marketing. So even if you go to going to see YouTube, all of a sudden advertisement happens. You don't know. Likewise, our mind is so crafty. So consider all these well-edited uh, video clips as well as nothingness as equal. They appear equal, so you don't give any value. Consider everything as mind-made things and without carried away by these things. That is a kind of a, uh, kind of a shortcut to not to entertain any doubt, not to entertain any frustration not to entertain any tension. So give equal value that is called choiceless awareness or evenly suspended attention or suspended decision. Don't decide upon. Just let it happen. Ultimately, you will understand there is a rationale behind that cause and effect relationship. If you interfere, you will never understand. Don't interfere. Let this show happen So there is a kind of a cause and effect relationship, after long observation only you will see they are law of nature. Don't measure, don't be judgmental, just continue. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී මා අද්දුට දෙයක් වාර්තා කිරීමට අවසරයි. ඊයේ ඔබ වහන්සේ විස්තර කළ පරිදි සතිය පොළව සමග සතිය පොළව සමග ස්පර්ශ වී ඇති පාදයේ මතම පිහිටුවේ. ඊළඟ පාදයේ පොළවේ ස්පර්ශ වීම අරමුණ විට සතිය ඒ පාදයට මාර්ග ලැබුණා. ඊට පෙරදී සතිය එක පාදයකින් අනිත් පාදයට හෝමාර වන අවස්ථාව විචල්යක්ව පැවතුණු නිසා සතිය සමබරව වමහා දකුණේ නොතිබෙන්නට ඇතැයි සිතමි. මේ ශරීරයේ බර එක පාදයක් මතම 50ක් අවස්ථාවේ ආවේදී පවතින සැටි නිරීක්ෂණය කළෙමි. අද සක්මන් භාවනාව කාපට් එක මත කරද්දී වම් පාදයට මුලින් දැනීම ඇති විය. අඩියේ සිට ඇඟිලි දක්වා ඊතා සුමටම ක්‍රමානුකූලව දැනුනි. නමුත් දකුණට දැනුනේ පොළවේ තද ගතිය, තදින් තෙරපෙන ගතියක්. හරියට වම් කකුල ගෑනු කකුලක් වගේ සෞන්දර්යාත්මක කාපට් එක විඳ අතර දකුණු කකුල පිළිම් කකුලක් වගේ මූලික තද ගතිය පමණක් දැනගත්තේ. මේ දැනෙන්නේ කාපට් එකේ විෂමතාවයක් නොවන බව ප්‍රත්‍යක්ෂ කිරීමට කීපවරක් එකම මාර්ගයේ සක්මන් කළෙමි. මීට පෙර වමහා දකුණේ විදීම් වල වෙනසක් නුදුටු අතර අද පළමු වරට එය අත්දිකු වෙමි. ඔබ වහන්සේට නිරෝගී සුව පතමි. මට මේ මේ වමහාන්ති කතාවක් තියෙන කට්ටිය වම් කකුල තමයි හොඳට දන්නේ. දක්ෂිණාන්ති කතාවක් තියෙන කට්ටිය දකුණු කකුල හොඳට පේනවා. ඒ වගේම ශරීරවල තියෙන ගෑන පිළිමේ කන් නැත්තම් කැපිටලිස්ට් සිස්ටම් කොමියුනිස්ට් සිස්ටම් ගොඩාක් වැඩ කරනවා. මම ලාට දුන්න වීඩියෝ කටියක් හදලා පෙන්වන්න කියලා Dynamics of Walking කියලා. බලන්න. පිරිමි කකුල් ඒ විදිහට බලන්න කිව්වොත් මේක අපි මේ වීඩියෝ ෆිල්ම් එක හදන්න බෑ. ඔය ඔය කියන විදිහට එක කකුලක් සොත්ති කකුලක් එක කකුලක් ක්‍රියාකාරී කකුලක් කියන එක හදන්න සම්බරව තමයි නම කිසි කෙනෙක් සම්බර නැහැ. සර්වඥාන්සේගේ විතරයි සුපතිපිත පාද තියෙන්නේ. ඒක කල්ව ගානක් සිල් පුරපු නිසා උනාංශක මුළු පොළොවම කකුල පොළොවේ කදා ලෙසන්නේ. මේව කිසිම කෙනෙකුට ඒක සම්බරව හිටින්නේ නැහැ. මොකද අපේ දෙපැත්තේ වෙනසක් තියෙනවා. නමුත් අපි ඒක දන්නේ නැහැ. ඒ නිසා හොඳට සක්මන් කරනකොට මේ වගේ පුංචි පුංචි දේවල් අහුවෙන්න පටන් ගන්නවා. හැබැයි ඒව හදන්න යන්න එකයි කියනවා. දැනගන්න පමණින්ම ඒවා නැවත සමවර වීමේ ක්‍රියාවලියකට පටන් ගන්නවා. දන්නේ නැතුව හිටියොත් අපි අර වැරදි ක්‍රමයටම තමයි දිගටම සක්මන් කරන්නේ. ඒක එතකොට මුළු කායයටම හරි වෙහෙසක් තියෙනවා. අඩු ගන්න එක දැනගන්න එක ලොකු දෙයක්. ඒ නිසා මේ වගේ නිරීක්ෂණ හොඳයි. දකින්නත් හොඳයි. වාර්තා කරන එකත් හොඳයි. ඒක අහගෙන ඉන්න එකත් හොඳයි. ඒකට හැම කෙනාටම තව උනන්දුවක් ඇති වෙනවා සක්මන් කරනකොට. අපි යනවා ඊගා ප්‍රශ්නට. ගරුතර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. මේ ප්‍රශ්නය ආනාපාන සති භාවනාව පිළිබඳවයි. ආනාපාන සති භාවනාව වඩන විට ඉරිදා සමුදා ශරීරයේ වේදනාවන් තිබුණා. වේදනාවන් උග්‍රව උග්‍රව දැනුනේ ඉරිදයි. සමුදා අවවාන්සේ සාකච්ඡා කළ ආකාරයෙන් වේදනාව බලාපොරොත්තුවම භාවනාවට වාඩි වුණා. ඉන්පසු සුළු වශයෙන් වේදනාව තිබුණත් වේදනාව භාවනාවට බාධාවක් වුණේ නැහැ. ඊට අමතරව එදිදා නිදිමත ගතිය ආවත් ඒ මර්ධනය කරගෙන භාවනාව වැඩුවා. අඟහරුවාදා වන විට වේදනාව සම්පූර්ණයෙන්ම නැති තත්වයකට පත් වුණා. අඟහරුවාදා භාවනාව පටන් ගත් සෑම වෙලාවකම මුලදී සුළු වශයෙන් ඇඟ හිරවැටෙන්නට පටන් ගත්තා. විනාඩි 20ක් පමණ ගත වන විට හුස්ම ගන්න බව තේරුණත් හුස්ම නාසාග්‍රේ ගෑවෙන බවක් තේරුනේ නැහැ. මේ අතර වාරයේදී ඇඟ කිරි වැටීම වැඩි වන්නටද පටන් ගත්තා. මිනිත්තු 45ක් පමණ ගතවන විට හුස්ම ඉතාමත්ම සිනුදු වුණා. අන්තිමට හුස්ම ගන්න එක දැනීමක් පමණක් හෝ සිතුවිලි මාත්‍රයකට සීමා වුණා. මේ අවස්ථාවේදී මුළු ඇඟම හිරිවැටි ශරීරයේ නොතිබෙන බවට පත් වුණා. අද උදේයේද මේ දේ මේ විදිහටම සිදු වුණා. එවිට ඔබ ඊයේ රෑ දේශනා කළ පරිදි මම රූප ධර්ම හීන වී යන බව ප්‍රායෝගිකව දැනගත්තා. දැකගත්තා. නැවත යලිත් හුස්ම වැටෙන බව තේරෙන්න පටන් ගත්තා. එයට හේතුව විය හැක්කේ අවධානය හුස්මෙන් ඉවත් වීමයි. ඉහත දැක්වූ කෙටි සටහන අනුව ඔබ වහන්සේට පැහැදිලි වන ආකාරයට භාවනාවේදී සිදුවන වෙනස්කම් හා වෙනස්කම් මා නිවැරදිව තේරුම්ගෙන තිබේදයි පැහැදිලි කරන්න. මෙයින් පැහැදිලි වන්නේ හුස්ම වැටීම නොදැනුණත් ඒ මතම අවධානය තියාගත යුතු බවද ඔබ වහන්සේට බුද්ධ ධර්මයේ තියෙන ගැඹීර දේවල් සරලව පැහැදිලි කිරීමට ඉතාමත් දක්ෂ හැකියාවක් තිබේ. ඒ වගේම ඔබ වහන්සේගේ වටිනා කාලය යොමු කරමින් සූත්‍ර පිටක විමර්ශනය කර භාවනාවට අදාළ කරුණු ගොනු කර අපට පැහැදිලි කිරීම ගැන ඔබ වහන්සේට අනේක වාරයක් පින් දෙන්න. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. මේ ලියන එක කරත් ඉතින් කොහොම හෝ යනකොට මට වෙන දෙයක් වෙයි හැබැයි. ඒක තමයි වෙන්නේ. කරගෙන කරගෙන ඉන්නකොට හැම වෙලාවෙම අපි පරිණාමයටපත් වෙනවා. එන්නේ එන්නේ හැම හැප්පීමකින්ම පරිණාමයටපත් වෙනවා. ඔගේ රූප ධර්ම දිහා බලන හිටියොත් එකක් දිහා ඒක ස්වභාවයෙන්ම දෙවේලේ දකින්නක කුලාගේ කර්මලා මෙවේලේ පනේ සකදේම සුදු වෙලා කියලා ලියනවා. ඒ කසුදු කරපාර සතුපාට කර්මලේ දිහා බලනින්න උසුදු වෙනවා. කාගත් මැජික් එකක් කරා. ඇහැවයිත දෙයක් නිසා නෙමෙයි. ඉතින් මේ කටුපාරතු රතුපාට කර්මනේ රතුපාටක පෙන්නේ බලහන් හිත ටික වෙලාවක් විතරයි. ආය වෙන දෙයක් බලන ආය බලන රතුපාට තමයි පෙන්නේ. ඒ නිසා එකක් දිහා දිගට බලන්න මේ හැම දෙෙම විකාරයි. බලන් ඉන්නදී විශේෂයෙන්ම සංඥාවක් පාඩපත් වෙනවා. සංඥා පාඩපත් වුණාට පස්සේ අපේ හිත පුදුම ප්‍රශ්න කිලිවා ප්‍රශ්න කරන එක කම්මැලි කියනවා, නීරසයි කියන එකට වාචික බෝඩරයක් නැහැ කියලා කියනවා. දාහන්න නමක් නැහැ කියලා කියනවා. කියනවද නැද්ද කියලා හිතා ගන්න බෑ කියලා කියනවා. ඉතින් එතනින් යට යන්නේ අපි ආයසර අර ගොරෝසු රූපය ඇති කර ගන්න හදනවා. ඒ කියන්නේ ආර්ය භාවයේ ප්‍රතික්ෂේප කළා පු탁ජන භාවයට කැමතියි. ඉතින් කවදා හෝ මේ බුදුබණ ඇහිලා සර්වත්‍ංශ පින්න මේ සරල දේවක ධ්‍යාන බලාගෙන ඉන්න. බලාගෙන කොට එකයි බලන්න ඕනේ. ලෝකේ තියෙන ඔක්කොම බලන්න ඕනේ. බලාගෙන ඉන්නකොට ඒකේ තිබුණේ ඉස්සර තිබුණේ ඝන බහල ස්වභාවය ත්‍රිමාන රූපේ අන්තිම බොඳ වෙලා කැඳ වෙලා ලොඳ වෙලා යන ගතියක් වෙනවා. අන්නේ තෙති අතහැරීම නිසා තමයි අපිට සංසාරේ ඉඳලා. එතෙදි අතාරින්න තු කම්මැලි වුණා, නිදිමත වුණා. ඒක බලන්න කියලා. ඒක අහලා තියෙනවා. ඒකද කරන්න ඕනේ කියලා. පහු වෙනකොට එහෙම කරන්න ඕනෙත් නෑ දැනගන්න. කොතන තිබුණත් අරමුණ පොරොසු තැන තිබුණා, සිව් තැන තිබුණා, විනාරුණක තිබුණා, වෙන දෙයක හිටියත් ඔය එකක් තියාවත් ප්‍රේම කරන්න යන්න එපා. අභිරමණය කරන්න තු බලන්න හිටියොත් අරමුණටම ගෙනත් දාන්න ඕන කමක් නැහැ. ඒ මුලදී අවශ්‍යයි. ඔය දැක සුදු පාට කරතු පාට කරමල සුදු වෙනකම්ම බලන කන්නා කර්මලම බල බල ඉන්න. ඒක තමයි අමාරු දෙය. ඒ තරම් සංසාරේ පුරාවට নানা ආකාර දේවල් පෙන්වලා පෙන්වලා පෙන්වලා පුරුදු කරලා එකක් තියා බලහින් බෑ. බලන්න හිටියට මදි බලන ඉඳදී විපරිණාම වෙන බව එහෙම නැත්නම් විකාරසුසුපේටපත් වෙන බව, විරංජනේ වෙන බව, මායාවල්, මරියාදවල්, සීමාවල් නැති වෙන බව දැනගෙන හිටියොත් ගමන ඉස්සරහට යන බව තේරෙනවා. ඒ නිසා මේ උත්සාහ කරන කෙනෙක්ගේ ස්වභාවය තමයි පේන්න තියෙන්නේ. අනිත් දවසේ toy විදිහටම සූදානම් ශරීරයෙන් යන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නට. ගරුතර ස්වාමින් වහන්සේ පරයන්කේ දිගටම ආස්වාස ප්‍රස්වාසයේ පමණක්ම කළ හැකිද? කරුණාවෙන් පහදා දෙන්න. සමහර වෙලාවට ආස්වාස ප්‍රස්වාසයේ ගෙවිලා විවේකී කය සැහැල්ලු වන විට මුළු කයටම හිත යොමු කරනවා. ඉසේ පටන් පාදයේ තෙක් වරන් ඇතුළේ දාලා තියෙනවා. ඒ වෙලාවටත් සමහර දවස්වල කිසිම දෙයක් කකුලක් රිදෙනවා හෝ ඉඳගෙන ඉන්න ඉරියව්ව වෙනස් කරන්නට අවශ්‍ය නැහැ. ඒ කම්පන චංචල කූඹි යනවා වගේ සිදු වෙනවා. ඒවා ඒ තරම් ගණන් ගන්නේ නැතුව සිටිමි. මෙහෙම ලියා දැන්නුවාම වහන්සේ ඒකට හරිම පිළිතුරක් ලබා දෙන නිසායි ලියන්නට සිදුවේ. වහන්සේට තෙරුවන් සරණයි. මම මුලින් අහන්නේ එක දිගටම ආනපානෙ බලන්නේ ඩොල්ද කියලා ඒක තමයි නිත්‍ය සංඥා තියෙන එක නම් මොකද්ද අල්ලගෙන ඒක බලන්නේ හිතන. මොකද අනිත්‍ය සංඥාන් එක තියා බලනවනම් ආනපානෙ ගිහිල්ලා ඔබ වෙන එකකට පත් වෙනවා. ඒක වෙන මුලින් තිබුණ ස්වභාවය නේ වෙන ස්වභාවයකට පත් වෙනවා. ඉතින් ওই දෙක කොයි වචනේ මොන වාක්‍යයෙන් දාලා කියන්න පුළුවන්ද කියන්නේ. ආනපාන ධ්‍යාන බලන්න කිව්වොත් නිත්‍ය සංඥාට උදව් කරාවි. එක එක අරමුණු බලන්න කිව්වොත් ඒත් බහනා වෙන්නේ. ආනපාන ධ්‍යාන බලන්න අනිච්ච සංඥා ඕන දෙයක් පාඩපත් වෙන්න පුළුවන් කියන අන්න එතකොට නම් ගමනක් තියෙනවා. ඉතින් ඒක අමාරුයි මේ සාමාන්‍ය ව්‍යාකරණ දාන්න අමාරුයි. එක වාක්‍යයකට දාන්න අමාරුයි. ඉතින් ඒ නිසා කරලා යන ගමන් කර කර යන ගමන් අතරමඟදී උපදෙස් දෙමින් තමයි ඉදිරියට ගෙනියන්නේ. ඒ නිසා ඔය විදිහට කරගෙන යන්න ඒ වෙනස් වෙන වෙනස් ස්කීම් දැකලා අනපාටි කියලා වෙන් කළා හඳුනා ගන්න බැරි නම් සමස්තය දිහා බලන්නේ නම් කරන්නේ නැතුව ඒක අපි ඉතින් ඉස්සර දවසක විස්තර වශයෙන් කතා කරලා තියෙනවා. පෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ. පෙර දිනයේ අවසන් පරයන්ක භාවනාවේ කමඨාන් වාර්තාව. ආනාපානයේ මුල් මූල කර්මස්ථානයේ කරගෙන මම පරයන්කේ ආරම්භ කළෙමි. ආස්වාස වාතයේ නාසිකාග්‍රේට සිසිල්වත් ප්‍රස්වාස වාතයේ ධර්ම කුණුසුම්වත් දැනෙන බව අද්දුටුවෙමි. එමෙන්ම මුලින් දිකට ඇති වූ ආස්වාස් ප්‍රස්වාසය ක්‍රමයෙන් සිවුවන අයුරු නිරීක්ෂණය කළෙමි. මේ අතර අතීත සිතුවිලි සංවාදයක්සේ ඇසුනද මූල කර්මස්ථානයේට ඉන් බාධාවක් ඇති නොවුනි. මෙලෙස විනාඩි 30ක් පමණ කාලයක් ආනාපානයේ ඊටාම සියුම් වී එවි යන දුටු වෙමි. ඒත් සමගම ඉඳගෙන සිටි ඉරියව්ව පුරා විහිදුණු සතිමත් බවක් විය. ටික වේලාවකින් මගේ උඩුකය ක්‍රමයෙන් හිසෙන් ආරම්භ වී කොඳුනාරටිය හරහා ධනහිසට මගේ මුහුණ ස්පර්ශ වන තෙක්ම ක්‍රමයෙන් පහත් වන ආකාරය බලා සිටියෙමි. මම උඩුකය මට උඩුකය දැනුනේ සැහැල්ලු ගොඩක් ආකාරයට. බයක් හෝ වේදනාවක් ඇති නොවිය. නමුත් දැන් මොකද කරන්නේ යයි ප්‍රශ්නයක් මතුවිය. ඒ සැනින්ම කරන්න දෙයක් නෑ බලාගෙන ඉන්න. සතිය කළ යුත්ත කරයි යයි සිතුවිල්ලක් විය. මද වේලාවකින් පිටකොන්දෙන් ආරම්භ වී හිස දක්වා ක්‍රමයෙන් උඩුකය කෙලින්මන අයුරු බලා සිටියෙමි. මෙලෙස භාවනාව අවසන් වන තුරුම පස්පාරකට අධික ප්‍රමාණයක් සිදු වූ අතර ඊට අමතරව උඩුකය කෙලින් වූ පසු වාර දෙකකදී සුළඟට වැටෙනවා වැනෙන උණගහක් දෙපසට වැනෙන වාසේ උඩුකය දෙපසට වැටෙන්නට විය. පින්වත් ස්වාමින් වහන්සේ මෙය සතිය ධර්මක් සවිමත් වීමක් නිසා සිදු වූ ධාතු ගුණ ප්‍රකට වීමක්ද වරදක් ඇතොත් නිවැරදි කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. තෙරුවන් සරණයි. මේ විදිහට කයේ අපි බලාපොරොත්තු වෙච්ච නැති විකාර ස්වરૂප එකට ඉරියව් වැක්කෙන ස්වરૂපයටපත් උනත් හිත කරදර ගන්නෙත් නැතුව මේ වෙලාවේ මේ ඔක්කොම වෙද්දි සතිය කැඩෙන්නේ නැහැ කියන එක දැනගෙන හිටියොත් ඒක යෝගාවචරයට ලොකු හයියක් වෙනවා. මේ අපිට මොන රංගන කය රැඟුවත් මගේ සතිය මම කඩාගන්නේ මගේ ශ්‍රද්ධාව මම කඩාගන්නේ මගේ සීලයට මොනවක්වත් වෙන්නේ කියන මේ ශ්‍රද්ධාව සීලය සතිය මේ පුරුදු කෙරුවොත් ඒක නා ලඩක් ආවත් මරණ අවස්ථාවට ආවත් රැයට කඩවල වුණා මොනවා වුණත් තමන්ගේ සීලය හෝ ශ්‍රද්ධාව සතිය කැඩෙන්නේ නැති බව තේරුම් ගත්ත දවසේ මරණ චිත්තක්ෂණය හරහා සත්‍ය ගෙනියන්න පුළුවන් ශක්තියක් එනවා කියලා බුදුජානනාංශයේ දේශනා කළා. ඒ ජීවත් වෙtti එන හැම කරදරයක තියෙන අමලියක තියෙන සත්‍ය ශ්‍රද්ධාවත් සීලත් කැඩෙන්නේ නැහැ. ඒක දී ඇති පාඩයක් එක ප්‍රත්‍යක්ෂණය කරනවා අන්තිමට මේ ජීවිතේ ගණන් ගන්න සියලුම කරදර හරහා මල් මාලයක් එනේන මල හරහා ඉදිකට යනවා වගේ තමන්ගේ සතිය ගෙනියන්න පුළුවන් ශස්ත්‍රයක් ලැබෙනවා. ඒ නිසා ඥානමෝනික ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා. අනිකුත් සීලම චෛතසිකයන්ට සාපේක්ෂව අමලියකදී කරදරයකදී සතිය කවදාවත් තරම් අතහරින්නේ නැහැ කියන. අනික සීලම චෛතසික අපි අතහැරලා යනවා. පශ්චාත්තාපය. සතිය කවදාකවත් විශ්වසනීයත්වයට කඩන්නේ අන්න ඒක තහවුරු වෙන අවස්ථාවක් මේක ඕකෝම තව තව සිද්ධිය හරහා තහවුරු වෙනවා. තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ අඟහරුවාදා දවල් සක්මන සක්මන පටන්ගෙන සුළු වේලාවකින්ම දෙපා වල සියුම් වේදනා අත්විඳිනවා. එය කොතන එය නොදකා සක්මනේ යෙදුනේ. විනාඩි 20කට පමණ පසුව හදවත ආසන්නයේ ඉතා සියුම් කම්පන ඇති විය. එය සුළු වේලාවක් පැවති නැති වී ගියේය. සක්මන් භාවනාව විනාඩි 40ක් පමණ කළෙමි. පරයන්ක භාවනාව මූලකපණහත් මූලකපටහනට සිත යොමු කරමින් ආස්වාසය හා ප්‍රස්වාසය ක්‍රමයෙන් හා ක්‍රමයෙන් සංසිඳන අයුරු නිරීක්ෂණය කරමි. මේ අතරතුර බාහිර කිසිම අරමුණකින් බාධාවක් නොවිය. විනාඩි 10ක් 15ක් පමණ ගෙවුණු පසු දකුණු කකුලේ දැඩි වේදනාවක් ඇතිවිය. මද වේලාවක් ඒ දෙස බලා සිට නැවත ආනාපාන සතියට සිත යොමු කෙලෙමි. තවත් විනාඩි 30ක් පමණ ගත කරනට ඇත. ඉසේ දකුණු පස සියුම් උලකින් අනිමවා වැනි වේදනාවක් ඇතිවිය. මේ ක්‍රමයෙන් උත්සන්න විය. එවිට මූලකමටහන අත්හැර එම වේදනාව දෙස බැලුවෙමි. සුළු කාලයකට පසු එම සියුම් උල අනින මොහොතේ වේදනාව ඇති වී පැතිරෙන අයුරුත් සංසිදී නැවත ඇති වෙන අයුරුත් දුටු වෙනවා. මේ ඉතා පැහැදිලිව මිනිත්තුවකට හෝ ඊට වඩා තප්පර කිහිපයක් වැඩියෙන් අත්විඳා. එම දැනීම ඉවත් වූ පසු වේදනාව පෙරට වඩා අඩුවෙන් තිබුණත් නැවත මුල ගමනහනට සිත යොමු කළා. එම වේදනාව භාවනාව අවසන් වන තුරුම ඇතුරුන් ඇවතුනද මූලකමටහනට බාධාාවක් වුණේ නැත. ප්‍රශ්නයේ පළවෙනි ප්‍රශ්නය වේදනාවේ ඇතිවීම පැතිර යාම සංසිඳීම ගැන දැනුණ පසු නැවත මූලකමටහනට සිත යොමු කිරීමේ තීරණය නිවැරදිද? දෙවෙනි ප්‍රශ්නය එවැනි අවස්ථාවකදී එම වේදනාවේ දැනීම අවසන් වුවද වේදනාව තිබුණු නිසා එයම නිරීක්ෂණය කිරීම වඩාත් සුදුසුද ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි යෝගාවචරයට සැකයක් තියෙනවා නම් විතරක් මූල කර්මස්ථානට හිත ගන්න සැකයක් නැත්නම් ඉන ඕනම කර්මස්ථානයක් පෙන්වන කතන්දරේ ඕන කර්මස්ථානයක් පෙන්වන මුලමදාග බැලුවම ඒක මම හිතන්නේ මම මේක ඉස්සලා හතර සැරයක් පතරක් කියලා තිබුණේ නම් මක් වෙලාට මම දැන එක හිතවා දින්නේ නැහැ. යම් අරමුණක් දිහා කොළමැදාව බලන්න බැරි සැක නිසා. එහෙම නම් ඉතින් අරමුණක් ඇරලා මූලකට ගන්න තමට සැක නැත්නම් තමන්ගේ හිත තමන්ට විශ්වාස නම් සතිය විශ්වාස එන ඕනෙම අරමුණක එයාගේ භූමිකාව බලන්න. එයාගේ රංගනය බලන්න මුලමඳ ආව. මොකක්වත් වෙන්නේ. කොයි එකක් එකක්. ඉතින් ඒ නිසා සැකනම් පළවෙනි විකල්පේ නැත්තම් දෙවෙනි විකල්ප. ගරුතර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව වම් පාදයේ ඉදිරියට තබන විට වම ලෙසත් දකුණු පාදයේ ඉදිරියට තබන විට දකුණ ලෙසත් මෙනෙහි කෙරෙමි. ඉන්පසු අය ස්පර්ශ වන ස්ථානය සීතල උණුසුම් රළු සියුම් ලෙස නිරීක්ෂණය කෙරෙමි. තනකොළවල ඇවිදින විට තනකොළ විලුඹේ ඇලෙන සැටි නිරීක්ෂණය කළෙමි. සිත නොදැනුවත්වම වෙන අරමුණු වලට ඇදී යයි. මේ අරමුණු සමහර විට gedara හෝ වැඩපොලේ අදපසු හෝ වැඩගැනේ. ටික වේලාවකට පසු තප්පර 15කට පමණ පසු පාද තබන අරමුණට නැවත සිත ගෙන ඒමට හැක. පරියන්ත භාවනාව මූල කර්මස්ථානයේ ආස්වාසය ප්‍රස්වාසය ලෙස පවත්වා ගත්තෙමි. හුස්ම ඉහළට ගන්නා විට සුළං නාසයේ ගැටෙන ප්‍රදේශයේ අනුව එය ආස්වාසය ලෙසත් හුස්ම පහළට එළෙන විට සුළං නාසයේ ගැටෙන ප්‍රදේශයේ අනුව එය ප්‍රස්වාසය හැටියටත් මෙනෙහි කළෙමි. සමහර දිනවලට සතිය ආස්වාස ප්‍රස්වාසයේ දෙස විනාඩි 20ක් පමණ සම පමණක් සමහර දිනවල පැය භාගයක් පමණක් තබා සිටියේ හැකිය. ඉහත නානා අරමුණු හිතට නානා අරමුණු පැමිණේ. හිත විසිර යයි. සතිය අවසන් වී වෙන අරමුණු පටන් ගත් තැන හඳුනා ගැනීමට අපහසුය. සතිය විසිරුණු නිසා කනගාටු නොවෙමි. ඊයේ හවස පර්යන්කේදී අවසාන තැය කාලයේදී නාසය හා කට ඉදා තද ගතියක් නාසය හා කට ඉතා තදගතියෙන් දැනුනි. මුඛය විවෘත කිරීමට පවා අපහසුය. සිතට කිසිම අරමුණක් ආවේ නැත. මම ඒ දෙස දිගටම බලා සිටියෙමි. ටික වේලාවකට පසු එය නැති විය. වැවෙනි වාර කිහිපයක් ඊට පසු ද ඇති විය. භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා අවවාද උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. මේ විවිධාකාර දේවල් පේනකොට ජවනිකා ගොඩක් පේනකොට ඒ ගමනට වේගයට කඩා ගන්න කැඩෙන්න දෙන්නේ නැතුව එහෙම යන්න එක ජවනිකාවක්වත් අරකට වැඩි ලොකු නැහැ. ඒ ඔක්කොගෙන් පේන්නේ මේක කල්ැතු හදපු චිත්‍රපටයක් කියන්නේ. මට තියෙන නිරීක්ෂකෙක් වෙන එක විතරයි. ඒකෙදී මගේ විවේචන ඉල්ලන්නේත් නැහැ. විනිශ්චය ඉල්ලන්නේත් නැහැ. බලාගෙන ඉන්න හැබැයි පූර්ණ අවධිතාවක බලන්න. සියල්ලම චිත් වෙන්නේ පෙර තලසු කරලා තියෙන ක්‍රමයකට. අන්නේකට 100ක් ඉඳ දුන්නාට පස්සේ පටිච්ච සමුප්පාදේ කියන එක තේරෙන්න පටන් ගන්නවා. මේවා සිද්ධ වෙන්නේ කොට අදාළ හේතු ඇතුව නැති වෙනකොට හේතු නැතුවට ඒවා නැති වෙනවා. අන්නේක තියා බලන්නම් බලවුවට ඇත්තිුණට පොට්ටෙක් වගේ බලන්න කියලා. ඇහුණට බීරෙක් වගේ ආගෙන ඉන්නේ කියලා කියනවා. අන්නේ ඒක වෙන්නේ ඔන්න වගේ ටිකටම ජවනිකාන් පස්සේ ජවනිකාව හඳනවා. ඒක දිහා බලනින්න ඇත්තත්තේ අන්දෙක් වගේ කන් ඇත්තේ වීරෙකු වගේ දිගට බලන්න කැ කරන්නේ. ගරුතර ස්වාමීන් වහන්ස අද උදේ පරයන්කයේ ඔබ වහන්සේ ඊයේ හවස පැවසු පරිදි ආස්වාස්යත් ප්‍රස්වාසයත් කොයිනාස් කුහරෙන් ද ඇතුළු වන්නේ පිටවන්නේ යනාදී බලන්නට පටන් ගතිමි. පළමුවෙන්ම ආශ්වාසය සීතලට දකුණු නාස්පුහරයෙන් ඇතුළු වෙලා වම් නාස්පුහරයෙන් ප්‍රශ්නෙට ප්‍රශ්වාසය පිට වෙන බව දැනුණා. නමුත් හුස්ම රැල්ල ඉතා සියුම් වෙලා ඊට පස්සේ එකටම ඇතුළු වෙනවා පිට වෙනවා පමණයි දැනුනේ. නාසයේ බේස් එකට තමයි එයත් දැනුනේ. ඇය එකමාරක් ඇය ඇය භාගයක් යනකම් මෙය සිදු වුණා. කයේ තිබූ විවේකී සැහැල්ලු බව නිසා අන්තිම වෙලාවේ හිත කයට ඉබේම වාගේ යොමු වුණා. කය ලොග් එකක් වගේ දැනුණා. ඒ මොහොතේ මේ තමා පටවි ධාතුවේ ස්වභාවය කියා ඒ ගැන මෙනෙහි කරා. මේ කළ භාවනාවේ යම්කිසි අඩුපාඩුවක් තියෙනවා අනුකම්පාවෙන් කළ යුත්තේ කෙසේදයි පහදා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයේ පතමි. එරුවන් සරණයි. මේකත් අද ඉස්සලා කියපේක වයින් තියෙන. ඒ වගේ වෙනකොට පුළුවන් තරම් තමයි යොදවන යෙදවීම අඩු කරලා අබතියෙන් බලන්න ඉන්න. එතකොට වෙන්න තියෙන නාටකම යන්න පටන් ගන්නවා. ප්‍රතිපාදේ තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා අබතියෙන් බලන්න ඉන්න චේතනාපූර්වක කරන අනිකුත් සියලුම කටයුතු නතර කරනවා. ගරුතර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව සක්මන් භාවනාව කරන විට මිනිත්තු 10ක් පමණ පසු එපා වීමක් ඇති වේ. මේ නිසා මේ භාවනාව නවතා පරයන්ක භාවනාව කරමි. මේ භාවනාවේ දිනුවට බාධාවක් ඇති උපදෙස් පදමි. පරයන්ක භාවනාව ආනාපාන සතිය. උස්ම රැල්ලක් ඉහළට ගන්නා විටම පහළට හෙළන විට උස්මරල්ලේ ස්පර්ශය happens at the different levels of intensity මේ නිසා උස්මරල්ලේ intensity තුනීවන විට සිත බාහිර අරමුණක් කරා යයි මේ විට අදිස්ථානයෙන් අවධානයෙන් උස්මන අවධානයේ උස්මරල්ලට ගේන්න සැදුවත් නොඑක් විට මෙය සාර්ථක මෙය සාර්ථක නැත මේ සම්බන්ධයෙන්ද උපදෙස් පතමි. ඔබ වහන්සේට දරුවන් සරණයි. ඔය කියන කර්යංකේදී සම්පණීදී දෙකේදීම වෙනදී බලන්න බෑ. සම්පණීත් කියන කම්මැලි කියලා අතහැරලා. කර්යංකේදීත් ඒ වගේ මොකද වෙන්නේ කියලා දන්නේ නැහැ. අනිත් දවසේ දෙකේදීම ඕක මතුවෙනවා කියලා අපේක්ෂා කරගෙන යන්න. ඒ මතුවුණාට ඉරියව් වෙනස් කරන්න එපා. දිගට පවත්නකොට තමයි නාටකමේ හොඳ හැටිය දකින්න පුළුවන් වෙන්නේ. ඔය අපි සැක කරන තැනට එහා පැත්තේ. ඒ නිසා සැක කරන තැන මතු වෙනවා. ඒ බව දැනගෙන ඉදිරියට ගිහිල්ලා නිසක නිසක බව කියන සත්‍යාවෙන් කියන්නේ. දිගට ඉදිරියට යන්න ගන්න ඒක එක දවසින් කරන්න බෑ ටික ටික ටික ටික ඔකට අවශ්‍ය පන්නරේ ලැබේ. දරු ස්වාමීන් වහන්සේ පරියංක භාවනාවේ හෝ සක්මන් භාවනාවේ සෑම විටම ආයතන 6 බාහිර අරමුණට දක්වන ප්‍රතිචාරයේ දෙස බැලමු. පැරණි මතකය නිසා ඇතිවන සංඥා අහිංසක ලෙස බොහෝ විට පෙනුනද එය සිතේ ඇතිවන සම්ප්‍රප්‍රලාප ලෙස දැනේ. ඒවා වෙහෙසකාරීය. එහෙත් ඒ පිළිබඳ සතිමත් වූ විට බොඳ වී යන ස්වභාවයක් පෙනේ. මින් කර්ම කෙසේ ඇතිවේදයි නොදැනේ. එහෙත් ඇතන් සිතුවිලි කර්ම ඇති කරමින් අවකාශයට එක්වන්නාසේ දැනේ. එවිට කම්පනයක්ද ඇතිවේ. ගරු ස්වාමීන් වහන්සේ මෙම தත්වයෙන් වැළකෙන්නේ කෙසේදයි ඔබ වහන්සේගෙන් කාරුණික උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. වැළකෙන්න අවශ්‍ය නැහැ මේ වෙනදී දන්නවා නම් මෙන්න දැක්ක දෙයක් දැන් පේනවා. සතිය අංශංශයක් වශයෙන් ඒක දිගට බලන්න. දිගට බලනකොට ඇඟ ඇතුලින්ම හැදෙනවා ක්‍රමයක්. වළක්වන්න ගියොත් ওই චිත්‍රපටියේ නැත්නම් ওই චිත්‍රයේ පූර්ණත්වය නැති වෙනවා. නිසා ඒ බව දැනගෙන ටිකට මේකටම වෙලාරින්න. එහෙම නැත්නම් තාම තියෙන බෙහෙත් කරන අවස්ථාව නෙවෙයි රෝග නිర్ణය කරන අවස්ථාවයි. තවදුරටත් නිරීක්ෂණය කරන්න. එතකොට ලෙඩේ හැටි තේරෙයි. ඉක්මන් වෙන්න එපා බෙහෙත් කරන්න. ටිකට නිරීක්ෂණය තව වැඩි කරන්න. එතකොට ඒකම වේතක් වෙන්න ඉඩ තියෙනවා. ගෞරවනීය ගෞරවනීය ස්වාමින් වහන්සේ ආර්යංකය භාවනා කරගෙන යන විටදී ආස්වාස ප්‍රාස්වාස සියුම් වන බව හැඟේ. ඉන්පසු තවදුරටත් ආනාපානයේ දෙස බලාගෙන සිටිද්දී පිටකොන්ද මට නොතේරීම ඉස්සරහට නැමීගෙන ඇති බව වැටහුණි. එම නිසා මම පිටකොන්ද නැවත කෙලින් කරගත්තෙමි. ඒ අවස්ථාවේ සැනකීම මට බලා හිඳීමේ ක්‍රියාවලිය කැඩුන නිසාද ගින්දර වැනි ආලෝක අරමුණු පෙනෙන්නට විය. ඊයේ දිනේ හවස පරයන්කේ පුරාම මෙම ක්‍රියාවලිය චක්‍රයක් ආකාරයට සිදුවිනි. එනම් පිටකොන්ද ඍජු කරන්නට හදන වාරයක් පාසා ආස්වාස ප්‍රස්වාසයේ දෙස බලන ක්‍රියාව කැඩී ආලෝකය අරමුණු වී භාවනාව නැවතත් පටන් ගන්නට සිදුවන බවක් තේරුණි. මහා පිටකොන්ද ඍජු කරන්නට දරන වෑයම නිවැරදිද? නැතිනම් සියුම් වන ආස්වාද ප්‍රස්වාස දෙස ඉදිරියට නැවී බලා සිටීම නිවැරදිද? දෙවනුව ඊයේ හවස ධර්ම දේශනාවෙන් පසු ඇති වූ සැටි ඇති වූ සුළු පැටලුම් සහිත බවක් පහදා දෙනු මැනවි. ඔබ වහන්සේගේ දැසේ දේශනා කළ පරිදි රූපේ ගෙවි යද්දී වේදනාව සිවුම්වත් දැනෙන්නට ගනී. එවිට ආනාපාන සතිය වැඩිීමේදී හුස්ම සංසිඳී යන විට තද වේදනාවන් දැනෙන්න ගතහොත් එය කෙරෙහි සිත දමා බලා සිටීම කළ යුතුයද? නැතිනම් සංසිඳී යන ආනාපානයේ දෙසම බලා සිටිය යුතුයද? මෙය මට පැටලුම් සහගත වන්නේ මම හැම විටම මොන දේවත් මූල කර්මස්ථානයේට සිත ගෙන ආයුතුයයි කියන මූල ධර්මයේ සිටින නිසාය. මගේ භාවනාව ඉදිරියට නිවැරදිව කරගෙන යාමට ගෞරවයෙන් උපදෙස් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔබේ දෙවෙනි කොටස තමයි අපි ඉස්සරහට මතක් කළේ තමන්ට තමන්ගේ සතිය පිළිබඳ සැකනම් හැම වෙලාවෙම මූල කර්මස්ථානෙ ගිහින්. සැක නැත්නම් වේදනාව විකත් එකයි ආනපානිකත් එකයි. ඉතින් ඉස්සලා කියන එකේදීත් ඒ වගේ එකක් කියන්නේ වේදනාව කොන්දක ඇද වෙනකොට ඒක හදන්න යනකොට හැලහැප්පීමක් වෙනවා ආලෝකයක් මතුවෙනවා ඊට පස්සේ ආය ආධුනිකයෙක් වගේ පටන් ගන්නවා කියන්නේ. ඒ ආධුනිකයෙක් වගේ පටන් ගන්න එක තමයි මේකේ තියෙන ලස්සනම කෑ. හැම වෙලාවෙම ආධිකමන සාධුනික මනසක් තියාගන්න කොච්චර කැටවත් හදන්න පුළුවන්. ඒ ආධුනිකත්වය නැත්නම් ඒ අහිංසකකම ඒ නියතමානීත්වය වැඩි වෙන්න වැඩි වෙන්න අපේ නිර්මාණශීලීත්වය වැඩි. ඒකට හැම බාධාවක්ම අපිට නැවත අහිංසක වීම සඳහා අලුතෙන් ආරම්භ කිරීමට තව හොඳ අවස්ථාවක් වෙනවා. ඒකට ප්‍රශ්න එකක් අපස්සන් වෙයි. බාධා හැම එකක්ම සාධකයක් වෙනවා. නැවත නැවත අහිංසක වෙන්න නැවත නැවත අලුත් වෙන්න. ඒක එතකොට අහිංසකත්වයේ බලාපොරොත්තු වෙන එක නා බාධාවල් කිසියම් ගන්න කරගන්න. ඒ දෙකේම තියෙන තමන් තුළ ඇති වෙන විශ්වාසය තමයි. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ. මා වසරක වසර කිහිපයක සිට ආනාපාන සති භාවනාව පුහුණු කරමි. පරයන්කේදී පහසුවෙන් කය තැම්පත් කර ඉඳගෙන සිටින ඉරියව්වට මුලින්ම සිත යොමු කරමි. පොළව හා පුටුව මත කයේ විවිධ කොටස් තැම්පත්ව ඇති අයුරු මනෝචිත්‍රයකින් දකිමි. මෙම ඉරියව්වේදී කයට දැනෙන සංවේදනාවල ස්ථානයේ පැතිරී ඇති ආකාරය හා තීව්‍රතාවයේද ඒ අරබයා මා තුළ ඇතිවන මනෝභාවයේද නිරීක්ෂණය කරමි. එය තද ආතතියක්, දරතයක්, දැඩි ගතියක් හෝ රැහනකින් බැඳ දැමුවා වැනි ස්වභාවයක්සේ විස්තර කළ හැකිය. සමහරක් විශේෂිත ස්ථානවල සංවේදනය ඉතා තීව්‍ර බැවින් වේදනාවක්සේ සටහන් කරමි. ඒහා ඇතිවන සිතුවිල්ල තරමක් නොරිස්සුම් සුළු බවකි. මුල් කාලයේදී වේදනාව දරුණු වූ අතර සිත තුළ කම්පණයද අධික විය. නමුත් දැන් දක්වන ප්‍රතික්‍රියාව බොහෝ දුරට අඩු වී ඇත. මිනිත්තු 5ක් පමණ ඉරියව්ව නිරීක්ෂණය කළ පසු අවධානයේ යන්නේ ශ්වසන චලනය හා සමගාමීව වන උරහේ උරයේ උඩු කොටසේ උදරයේ වෙනති. උදරයේ උඩු කොටසේ පිම්බීම හා ඇකිලීම වලටය. මිනිත්තු 3-4ක් යන විට එම චලනවල විස්තරය විස්තරය. එම චලනවල විස්තරය අඩු වී සංසිඳන අතර ක්‍රමයෙන් අවධානය නාසිකාග්‍රය වෙත නිතතින් යොමු වේ. හුස්ම රැල්ල ඇතුළට ඇදී එන විට වම් නාස්පුඩුවේ තරමක් පිම්බී පුඩුව තරමක් පිම්බී නාස්පුඩුවේ තුල ඇතිලීමක් දැනේ. මෙය ආස්වාසය ලෙස සඳහන් කරමි. පිටවීමේදී පිම්බීමක් නොදැනේ. විත්‍ය ස්පර්ශ වීම පමණක් යන්තමින් දැනේ. මෙය ප්‍රස්වාසයේදී සඳහන් කරමි. ඊතා ඉක්මනින් මේ චලන සියුම් වෙන අතර යාන්තමින් විත්‍ය ස්පර්ශ වීමක් පමණක් දැනේ. උෂ්ම සියුම්වත්ම නිතරින්ම වඩා ප්‍රකට වන කයේ වේදනාව වෙත අවධානය යොමු වේ. වේදනා දෙස දිගටම බලා සිටීමේදී විටක ඒවා තුනීවන අතර වෙනත් තැනක මතුවේ. විටක උස්සන්න වේ. නැතහොත් ප්‍රශ්නයක් දැනී යයි. මුහුණේ කෘමින් දුවනවාමෙන් දැනේ. මේවා පඨවි තේජෝ වායෝ ධාතු ප්‍රකාශ වීමක් යයි සිතමි. බාහිර සිතුවිලි ඉදා අඩුය. ආවත් ඉක්මනින් පැහැර කළ හැක. සිත විසිරෙන බව තේරුනොත් ඉතා ඉක්මනින් මූල කර්මස්ථානයට අවධානය ගත හැක. පෙරමෙන්ම ආස්වාද ප්‍රාස්වාසයේ සියුම්ව පවතී. සමහර දිනවල පමණක් ආස්වාසයේ ඉතා දීර්ඝවද ආස් ප්‍රාස්වාසයේ ඉතා දීර්ඝවද ආස්වාසයේ කෙටියටද දැනේ. එහි විචිත්‍රතාව අඩු වෙනවා සමගම નિરાයාසයෙන් වඩා ප්‍රකට වූ වේදනාවට සතිය පිහිටයි. ස්වාමින් වහන්සේ මෙහිදී මට යම් දෙගිඩියාවක් ඇති වේ. මා වේදනාව නොදකා ආස්වාස ප්‍රාස්වාසයට සිත යෙදුවද નિરાයාසයෙන්ම වේදනාව බැලීමට නැවත යොමු වේ. එහෙත් හුස්ම රැල්ලේ මුලමැද අංග වශයෙන් බලමින් තවදුරටත් එය සියුම් කර බැලීමටද ඔබ වහන්සේගේ දේශනාවල කියවෙන පරිදි ආස්වාස ප්‍රාස්වාස අතර ඇත්තේ කුමන ස්වභාවයකටයි සෙවීමටද මගේ හිත කැමැත්තක් දක්වයි. නමුත් ස්වභාවයෙන් ගන්නා අරමුණ කයේ වේදනාවයි. මෙයින් කුමක් අරබයා සතිය පැවැත්විය යුතුද? නොයසේනම් එන දෙයට ඉඩදී බලා සිටිය යුතුද? උපනිශ්‍රය අනුව මා වේදනාව අනුව යන කෙනෙක්ද? උපදේශක කරුණාවෙන් ලබා දෙන්න. ඔබ වහන්සේට දීර්ඝායුෂ හා නිදුක් නිරෝගී බව පතමි. සැකෝ ස්ටාර්ට් කල මුල කර්මත්තාන්ට සැකයක් නැහැ එන ඕන දෙයකට ඉඩ දෙන්න. ඒක මම හිතන්නේ අද දවසේ අසුද කියන හතර වෙනි වතාව. ඒක නිසා නැවතත් මං කියනවා. මොනවා හරි කරනකොට සැකයක් තියෙනවා නම් gedera යන්න. සැක නැන්නේ නන්නත්තර වෙන්න. අවසරයි ස්වාමීන් වහන්සේ පරියංකය මට පරියංකයේ කෙටි ආශ්වාසයක් දිගු ප්‍රශ්වාසයක් දැනුම අතර කෙටි ආශ්වාසයේ සීතල ගතිය ප්‍රශ්වාසයේ තරම කුරුසුම් ගතියත් හොඳින් වැටහුණා ආස්වාද ප්‍රස්වාසය ටිකින් ටික අඩු වී දෙකේ වෙනස නොදැනී යන අවස්ථාවට පැමිණියා. මේ වන විට නාසයේ කට වටේ කම්පන චංචල පටන් ගත්තා. ආස්වාස ප්‍රස්වාස අඩු වී ගියාට එය වෙනත් ආකාරයකින් පවතින බව වැටහුණා. නාසයේ අවට කම්පන චංචල අඩු වන විට ශරීරයේ අනෙක් තැන්වල මස් පිටු නැටීමත් කුරුමි දුවනවා වගේ දැනීමකුත් මුහුණේ පැත්තක දහඩිය වැක්කිරෙනවා වගේ දැනීමකුත් වරින් වර ඇති වුණා. ටික වේලාවකට පසු ශරීරයේ යම් තැන්වල දැනීම අඩු වී යන හැටි දුටුවා. ඉන්පසු ඇති වී නැති වී යන ආලෝකයකොත් පිටින් පිට දුටුවා. ආස්වාස ප්‍රස්වාසයත් වෙනම ආකාරයෙන් තවම පැවතුණා. මේ සියල්ල මට හැඟුණේ තිරයක තනින් තන ඇති වී නැති වී යන ආකාරයටයි. ඉන්පසු වම්පසින් රත් වීමක් ඇති වී නැති වී ගියා. පසුව වේදනාවක් ඇති වී බොහෝ වේලාවක් අඩු වැඩි වී ටිකින් ටික අඩු වී ගියා. මෙම වේදනාව එක්තැනකට සීමා කළ නොහැකි පැතිරි පවතින දෙයක් බව වැටහුණා. එවැන්නක් දකුණු පැත්තේද ඇති වී නැති වී යන සැටි බලා සිටියා. මේ දේවල් විටින් විට ඇති වී නැති වී යන සැටි දැක්කා. මේ අතර පෙර නුදුරු රූපරාම මිනිසුන් සිටින ජවනිකා ඉදිරියට වීඩියෝ ක්ලිප් විටින් විට පෙනුණා. ඒවා ලොකු කර බැලීමට එන්ලාජ් කිරීමට හැකියාවක් තිබුණා. එවැනි අවස්ථාවල ආනාපානයට හිත යොමු කළ විට ජවනිකාව ඉදිරියට වීඩියෝ ක්ලිප් නැවතී බොඳ වී ගියා. ඔබ වහන්සේට දිය යුතු උපසරක් ඇතිනම් ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ඉස්සලා කියවෙකම නැවත තී කරන්න තියෙන්නේ ඒ නිසා කියනවා ඊගාවට. බුදු සරණයි ස්වාමීන් වහන්සේ. මෙය මගේ දෙවන රචනාවයි. උදෑසනයේ ඉඳගෙන සිටිය ඉඳගෙන සතියේ පවත්වන අවස්ථාවේ පෙර लिपिए नैनो कुसुम Devon Sarnai, Wednesday 12, meditation walking. Dear Venerable Bhante, during the last four days and today I was able to gradually increase my focus uh, or mindfulness in walking, walking meditation. I am confident as my walking meditation has supported my sitting meditation and I am now able to concentrate on my uh, feet and have awareness around me uh, at the same time while walking. However, as of yesterday, a fly disturbs me after 15-20 minutes of my mindful walking. I then told the fly to go away as it is uh, disturbing me. Then the fly goes away and comes back again after few minutes. Question. Dear Vante, is the fly, number one, my karma or is the fly natural? Number two, how uh, how can I move forward as this fly goes all over my face, including my nose and eyes? Venerable Bhante, please advise me. Thank you with metta. මේකට ක්ලිප් එකක් තියෙනවා ඒ සම්රායි කෙනෙක්ගේ මූණේ මැස්සෙක් වහන කතාවක්. ඉතින් දරුවායි ෂේන්ති කියලා කපන මැස්ස දෙක. කඩු ඇදගෙන. ඉතිගලා පස්සේ පළු දෙක දෙන්නෙක් කියලා එන්නකොට. උඩ කේන්ති කියලා උඩ පැනලා කසුන් ගාවා හතර දෙනෙක් වෙනවා. අන්තිමට එකම මැස්සෝ ගෝරියයි ඊට පස්සේ ඉසాత වැදගෙන පිටිපස්සේ තියෙන පිටියේ තියෙන මේ සතුරා මල් ගහ දිහාට බලනකොට මල් පිරීලා එකමැත්තේ කියලා එතන බහන ඕ මලක් වඩපත් වෙනවා. කාමස කිලසවහන තවත් මාර්ගවත්. ටිකලක් ඊට පස්සේ හිතා ගන්න මේ සමනල්ලෝ නැත්තම් මේ තෝ ඔක්කොම මල් කියන. ඕන දෙයක් පිටචාවයි කියලා බලනකොට ඒක පුරාට මල් පිටි වෙනවා. බැටරි රැටර මල් පිටත් මේ ඒ මැසේජ් උ මල් පිටක් කරනකොට අතට ගන්න බලනකොට මැසේජ්. ඒකට සන්තෝෂයක්. ඉතින් ඒ නිසා මැස්සෝ කියන්නේ මල් වලට මල් කියන්නේ මැස්සෝ. ඉල්ලපින්න වෙලාවේදී වතුරෝ කන. ඉතින් බේරෙන්න බැරිදෙන එළියට ගිහිලා වාඩි වෙලා හිටියලු. එනකොට දැන් හිතාගත්තලු මේක කෑවත් දෙඟු හැදුවත් මැරුණත් ඉන්නවා කියලා. ඊට ඇවිල්ලා එකෙක් වැහුණු අතේ. ඇද්ද කාරින්නේ නැතුව බලනකොට මේකට ටිකක් නාලියලා ඉන්න බැරුව ඇත්ත කරලා බලනකොට මම සමනලීට. ඊට පස්සේ ස්වාමී මේ ඇඟට සමනලයක් මහන්න තරම් ඒ සන්තෝෂයෙන් බලනකොට යත් එක්ක ආපු අනික් ජවනින් අපි ආපු කිල්ල කන්ද දිගේ දුවනවල මැස්සෙක් අල්ලා ගන්න අතංගුවක් ඇති. ඒ කියන්නේ මරලා ඒ කටුලියකට ගෙනියන. එතකොට ඒකට තරහක් ආවා. කියලා දිග කතාවක් කියලා කියනවා. ඕමුත් ඒ කර්මමත් වෙන්න ඇති. ඕමුත් අපි වගේ භාවනා කරපු ඕමුත් වෙන්න ඇති. ඉතින් ඒ නිසා බලනවා සතිය තියෙනවා. ඒ සංගායක මේවට බැලුවා මේ මතකද මේ ළඟදී පාරිත ගිය තැනකදී මෙල්බන් වල තියෙන. සමුරායි මල්ලි මයිෆ කපන්නේ. දුර කපනවා වගේ කපන. කපන්න කොහොමද දෙන්නේ කියලා. ඥානানন্দ ඥානවාම ඥානපෝනික සාජේ සතිය බලමයි මේ පොතේ ලියලා තියෙනවා. මේ මැස්ස කෙලවන්න එලවන්න වහ. කර්බනින්න ගියාම ඕන නැති තැඟලමයි දිගන්නේ. නහය ඇස්ස යනවා, කට දෙපැත්තේ යනවා, කන ඇතුල යනවා. ඉතින් ඒ සෑහෙන භාවනා කරපු සත්තු කියලා වටේ. ඉතින් ගැඹුරු භාවනා තමයි උගන්වන්නේ. මේ සාමාන්‍ය ආනාපාන වගේ උගන්වන්නේ නැහැ. ඒ නිසා ඔන්න මැස්ස වහගන්න ඇවිල්ලා ඉතින් කරුණාට පස්සේ ඕම් විතරමයි ඇවිල්ලා වහන්නේ. ආයෙ වෙන කවුරක්වත් නැහැ. දැරිය යන්නේ කවුරක්වත්. ඕම් විතරමයි එන්නේ. ඒ නිසා පොත් වෙලා ඉන්නේ කොහොමද? එවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ. පරයන්ක භාවනාව. ඊයේ දිනේ පරයන්ක භාවනාවේදී හුස්ම රැල්ල දීවි ගොස් ටික වේලාවකින් සිත කිසිවක් නොමැති තැනකට යයි. ගියා. ඉන්පසු නැවත සිතවිලි වලට හෝ හුස්ම රැල්ලට හෝ කයට පැමිණි. එය හරියට ශනික ටීවී channel මාරුවන් channel මාරු වෙන්නක් මෙනි. නමුත් මහා පාළු ගතියක් දැනුනි. හවස් කාලයේ පරයන්ක භාවනාවේදී හුස්ම රැල්ල දියදී ගොස් කකුලේ පටන්ගෙන ශරීරයේ යට අදින්නාක් මෙන් දැනුනි. අද දින උදෑසන පරයන්ක භාවනාවේදී හුස්ම රැල්ල දියදී ගොස් කුමක් වූයේදයි මතක නැත. ඉන්පසු සමහර වෙලාවට හුස්ම රැල්ල ආපසු දැනේ. නමුත් සිතවිලි ගලා නොවේ. කිසිම දෙයක් නැති තරම්ය. එවිට පරයන්ක භාවනාව අතර ගොස් නිදා ගැනීමට කීප විටක්ම සිදුනි. එසේම ශරීරයේ පොළව දෙසට වැగిරෙන බව දැනුනි. ඔබ වහන්සේ පෙර දිනේදී කිව් පරිදි කුමන ධාතුව ප්‍රකට වී ඇත්තයි බැලුවෙමි. එවිට ආපෝ ධාතුව ප්‍රකට වී ඇති බව දැනුනි. නමුත් හරිම කම්මැලි සහ නිදිමත ගතියක් ගතියක් දැනුනේ. කිහිප විටක් ශරීරය ඍජු කිරීමට උත්සාහ කළත් ශරීරයේ වැగిරෙන ගතියේ සිටීමට කැමැත්තක් දක්වයි. මගේ භාවනාව දියුණු කර ගැනීමට වහන්සේගේ උපදෙස් පදමි. වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි. ඔබ මේක ආනාපානෙ විචිත්‍ර වෙලා ගිහිල්ලා වැగిරෙන ගතියට, කම්මැලි ගතියට, කැමැති දේවල් අකමැති දේවල් කියන නාම ධර්ම දිහාට පැතිරෙන්න හදනවා. ඉතින් පැතිරෙනකොට මේ අස්සය පස් දිනක් කරදපු රතයක් අස්සය පස් දිනාම පස්සසකට දුවන්න හදනවා වගේ තමයි. දැන් පාන්නේ ගිලිහිලා වගේ පේන්න පටන් ගන්නවා. ඒ පාන්නේ ගිලිච්ච එක තමයි අනාත්ම ස්වરૂපය කියලා කියන්නේ. ඉතින් ඒකට මේක පාන්නේ යතර ගන්නවට වඩා මේ කිසි පාලනයක් නැහැ. ඉතින් ඒකට එහෙම යnderලා බලා ඉන්න සෑහෙන සද්ධාාවක් ඕන. සද්ධාව නැත්නම් ආයෙ කියන මූල කර්මතාලේ හිත දාන්න. සද්ධාව තියෙනවා නම් ඔකට ඕම යන්න දවසින් දවසේ කීක පාඩම් ගන්න. ගරු ස්වාමීන් වහන්සේ අද උදේ පාන්දර භාවනා පරයන්කේදී ටික වේලාවකින් මගේ කකුලේ ඇන්කල් එකේ වේදනාවක් තිබෙන බව පෙනුණා. මට මූල කර්මස්ථානයේ නවතා වේදනාව දිහා බලා මම මූල කර්මස්ථානයේ නවතා වේදනාව දිහා බලා සිටිමි. එය ඇති වෙනවත් නැති වෙනවත් බලා සිටිමි. මේ දිගටම සෑහෙන වේලාවක් තිබුණි. මා ඒ දෙස බලා සිටින විට අදිසියේ මා ගොරවන ශබ්දය ඇසේ. ඇසුනි. සතියෙන් මම මොහොතක් ගොරවන ශබ්දේ නිරීක්ෂණය කළමි. නිරීක්ෂණය කළ විටම ගොරවන ශබ්දය නැවතිණි. මට සිතුනේ මෙය පැහැදිලිවම නාම රූප වෙන්වීමක් ලෙසය. තියුණු සතියෙන් මම එය නිරීක්ෂණය කළ බවක්ය. ස්වාමින් වහන්සේ මා වටාගත්තේ හරිද? ඔබ වහන්සේට විදුක් නිරෝගී බව ආදී දර්ශපත් වේ. ළඟ ඉන්න කෙනා මේ වරන් තියෙනවා. දැන් කාඩෝ යාළුවෙන්නේ අපේ අපිට භාවනා කරන්න ගියාම එන හරි මහතා ඉඳගෙන විනාඩි 10ක් මේ එන්න වඩා ගන්න. මේ සමහරකට අම්මම කියනවා මටම ඇහෙනවලු ගුරුවරු. ළඟ ඉන්න මිනිහලා කපුරලා තිබුණු ගහන. මේ පුදියාගෙන ගිහලා කාමරේ මේ ඒක උඩට පොළේ කියලා. ඉතින් අර හීනයත් අඩනින්දත් අතර වෙලාවට හිත ගියාම මේක ඇත්තටම මම කරන දෙයක්ද මට වෙච්ච දෙයක්ද නින්දක්ද හීනයක්ද ඇත්තක්ද කියලා මොන කාරණාවක් හොයන්න බෑ. ඒකේ සුද්ධ පිරිසිදු කමක් නැහැ. නිකන් අඩ හීනයක් වගේ පේන. ඒ ඒ වගේ වෙලාවලම මේක නිකන් මේ විකාර ස්වරූපයක් තියෙනවා. උත්තර බලහන් ඉන්න මේ එකින් එකට මාරු වෙන තැන මේ අවදියෙන් නිින්දට යන තැන නිින්දෙන් හීනට යන තැන ඒ තැන් වල ප්‍රසිද්ධ සීමාවල් දැන්. ඒක හඳුනට බලන්න හිතුවොත් ඒවා නිින්දටත් අවදි වෙන්න පුළුවන් කියලා. ඒක සාමාන්‍ය ව්‍යාකරණ කුල නැහැ. නිින්දටත් අවදි වෙන්න පුළුවන්. ඒ වගේ අපේ යටි හිතට මීට බැහැලු. ඒ නිසා මේ මේ වගේ දේවල් කියන්නේ යටිහිත දක්ව බලන්න බින්ගයක් අපන වෙලාව කියලා. උඩු හිතේ ඉඳලා යටිහිතට ගිහිල්ලා යටිහිත ගියාට පස්සේ නින්දට ගියාට පස්සේ මොකද වෙන්නේ කියලා ආයෙ උඩු හිතට එනවා. ඉතින් මේක හොඳට සුද්ධ කරගත්තට පස්සේ තේරෙන්න පටන් අර ගන්නවා මේකේ අපි දැකලා නැති යඩ තත්තු. ඒක වහා විශාලයි. ඒ යඩ තත්තු මට අයිති නෑ. ඒක මානවයට අයිති මනුස්සකම තියෙන විතර තමයි. ඒ නිසා මේ දන්තර ඉඳලා දෙට යන්න අරින්න ආයෙත් අරින්න ආයෙත් අරින්න මේක අත අකර්තව්‍යයක් හෝ මායාවක් හෝ ගුඪ ධර්මයක් හෝ එහෙම නැත්නම් මැජික් එකක් නෙවෙයි. මේකට හිමීට මිට යන්න පුළුවන්. ටිකර පරිශීලනය කරන්න. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී පඩවි ආපෝ තේජෝ හා වායෝ යන හතර මහා ධාතුන් පිටේ දැනෙන්නට පටන් ගනී. පරයන්ක භාවනාවේදී තේජෝ ධාතුව පමණක් පිටේ පමණක් නොව මුළු ශරීරයෙන්ම දැනේ. භාවනා නොකරන අවස්ථාවලදී සතරමා ධාතුන් ශරීරයේ ප්‍රකට වේ. සතිය හොඳින් තිබෙන විට ධාතුන් ප්‍රකට වන බව මට අවබෝධ වී ඇත. භාවනා නොකරන අවස්ථාවලදී එසේ දැනෙන විට ඒ අවස්ථාවලදී මට සතිය තිබෙන බව දනී. ගනිමු. කායගත සතිය අනුව මෙසේ ශරීරයේ පහළවන ධාතුන් හඳුනාගත යුතු නේද? මම වැරදිද? නිවැරදිද යන්නේ මෙන් මට අනුකම්පා කර පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. මේක මේ භාවනා කියන වචනේ තමයි වැරදිට පාවිච්චි කරලා තියෙන්නේ. මේ වචනේ පාවිච්චි කරන්න බා සත්‍ය කියන වචනේ විතරක් පාවිච්චි කරන්න උඩ ප්‍රශ්නක් වෙන්නේ. හැම ඉරියව්වෙම සතියින් ඉන්නේ. එතකොට භාවනා කරනවා නෑ, භාවනා මධ්‍යස්ථාන කින්නේ නෑ, රිට්‍රීට් එක දෙන්නේ නෑ. ඒ කතාව ඔක්කොම අයින් වෙනවා. විතරව සතියින් ඉන්නේ. එතකොට ඔය ප්‍රශ්නේ මගේ අතට නැත්තම් ඔය පටලවිලි මගේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දින සිදු කළ පරයන්ක භාවනා සියල්ලේම අත්දැකීම් බොහෝ දුරට එක හා සමානයි. එනිසා සාරාංශයක් ඉදිරිපත් කරමි. උස්මරල්ල මූල කර්මස්ථානයේ නැසගෙන අරියංකය ආරම්භ කළෙමි. වෙනදා මෙන් නොව බොහෝ වේලාවකින් උස්මරල්ල සිවුම් වී නොදැනී ගියේය. වෙනදාට වඩා මෙම නොදැනුණු කුස්ම හොඳින් නිරීක්ෂණය කිරීමට හැකි විය. මුහුණේ තනින් තන කම්පන ඇති වෙන්නට විය. මුහුණ පුරා දහඩිය දැමි දමා ඇති බව දැනුනි. එවිට දහජයේ බින්දු කම්බල හරහා ගලාගෙන ගොස් බෙල්ල මතට ස්පර්ශ වන බව දැනෙන්නට විය. මෙය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස මුහුණ අල්ලා බැලීමි. එහෙත් එවැනි කිසි දහජයක් මුහුණේ තිබුණේ නැත. ඉන්පසුව භාවනාව දිගටම පැවැත්වීමි. එවිට එම දැනෙන දහඩිය ආපෝ ධාතුව ලෙස මෙනෙහි කළමි. එමෙන්ම ශරීරයේ නොයෙකුත් කම්පන චංචල සහ දහඩිය ගඳ දැනෙන්නට විය. ඒවා සියල්ල ධාතු ලෙස මෙනෙහි කෙලෙමි. විටින් විට උරහිස් වේදනාව දැනුනි. මෙය වේදනා ලෙසත් මෙනෙහි කෙලෙමි. එකවරක් ඉදි කට්ටකින් කකුලේ කකුලට අනිනවා මෙන් තියුණු වේදනාවක් දැනුනි. එම දැනුණු වේදනාව ටිකින් ටික වාර 7ක් පමණ මතුවේ. එම වාර 7 මතුවුණු වේදනාවේ තීව්‍රතාවයේ අඩුවක් අඩු බවක් නිරීක්ෂණය කෙලෙමි. මෙසේ යන අතරතුරේ සිතිවිලි නැගෙන්නට විය. එම ඇති වුණු සිතිවිලි බොහෝමයක් අන් අය මට කළ උපකාරයන්ට මමත් ඒ අයට පෙරලා උපකාර කිරීමට වශයෙන් මෙම සති වැඩ සටහන් වලට ඒ අයව සහභාගී කළ යුතු ආකාරයත් ඔවුන් දිරිමත් කළ යුතු ආකාරවලට අදාළ සිතුවිලිය. සක්මන් භාවනාව සිදු කරන විට වම් පාදයේ පොළවේ ගැටෙන විට එය දරන බරත් දකුණු පාදයේ එසවීමට පියවර ඉදිරියෙන් තැබීමට උදව් වන අයුරු ප්‍රථම වතාවට නිරීක්ෂණය කළෙමි. වම් පාදය පොළවේ තබන විට වෙනදාමින් නව අධික බරක් ලෙස දැනුනි. සක්මණේ සක්මණෙන් පසුවත් වම් කකුලේ වේදනාවක් ඇති විය. භාවනාව ඉදිරියට කරගෙන යාමට වහන්සේගේ දෙපා නමද කාරුණික උපදෙස් පදමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. ඔය විතර දැකීමේ බාධා නොවන විදිහට හැමදාම අනුග්‍රහ කරලා ඕකම ඉදිරියට යනරින්ද වාර්තා කරනකොට සංක්ෂිප්ත කරන්න ඉගෙන ගන්න. මේ සංක්ෂිප්ත කරලා ඔය තියෙන එහෙම නැතු ලිබණගෙම කොහොම මේක ඉතිරිලා ඉතාරන්න. පිට වැඩිද කාරණාව කිල්කල් යන්න උදව් උනන්දු වෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ සවිස්තර ධර්ම දේශනා ඉතා අගය කරමි. අද දින පරයන්ක භාවනාවේදී පළමු විනාඩි 20ක පමණ සිත එකතෙන් කිරීමට අපහසු විය. දිගටම රාග සිතුවිලි සහ පරණ දහජරාව නොනවත්වා එන හැටි බලා සිටීම. සිත එකස් කිරීමට ඉතා අපහසුාවක් ඇති විය. කීපවර සතිය පිටවා වාඩි වී සිටින ඉරියව්වට සහ වටපිටාවට සතිය යොමු කර ගත්තෙමි. නමුත් වෙනස නොනවත්වා එන සිතුවිලි බලා සිටියේදී මේ සිදුවන ක්‍රියාව හොඳින් දුටුවෙමි. පසුව බැරිතන සිතට දැඩි බවක් එන ඉතා ඍජුව සිතට කතා කෙරෙමි. මේ සිදුවීමට අවධානය වන බව සිතට කියාගත්තා. අවධානය වන බව සිතට කියාගත්තා. ඒ ලෙස සිටියේදී ශරීරයේ හුස්ම වැටීම ඉහළට පහළට පපුව ප්‍රදේශයෙන් දැනුණා. ඉන්පසුව භාවනාව ඉතා සංසුන් අන්දමට කර ගැනීමට හැකි වුණා. ශරීරයේ දැනුණු පිම්බීම හැකිලිම ඉන්පසු වම්නාසයෙන් පමණක් දැනුණා. එය ඉතා සියුම් වී වම්නාසයේ අග්‍රයේ පමණක් දැනුණා. ඉන් අනතුරුව මුහුණේ වම් පැත්ත පමණක් කිරි වැටුණු ස්වභාවයක් දැනුණා. ඉස තද ගතියක් ආවා. එවිට සිතට සිනාවක් පහළ කරගෙන මේ දිහා බලා සිටින විට ඊතා හිමින් මේ ගතිය ඇරුණා. ඊතාම සියුම් කුෂ්ම වැටීමක් පමණක් දැනුණා. ගරු ස්වාමීන් වහන්සේ මේ ක්‍රියාවෙන් වැළදී ඇතොත් අනුකම්පාවෙන් කියා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඉදිරියට යාමට ඔබ වහන්සේගේ සහාය පතමි. ඔබ වහන්සේට සෙරුවන් සරණයි. මේ ඉදිරිපත් කරලා තියෙන හරිය අර මුල් හරිය අනවශ්‍ය දේවල් වලින් ඉදලා තියෙනවා. අග හරිය යනකොට නම් තොරතුරු සහිතයි. ඒක නිසා මේ විදිහටම ටිකටම කරගන්න. ඉතින් මෙතනින් අපි නැතර කරන්න බලාපොරොත්තු වෙන තව කොච්චර ප්‍රශ්න තියෙනවද? ඒ ටික පටලවා ගන්න නැතුව අපි මේ ඉවර කරපු ටික අයින් කරලා එතන ඒකේ පටන් අරගන්න දැන් බෑකමාරක් උදේ හිටියා ඊට වැඩි යන්න ගියාට ඇහුණට ඇහෙන්නේ නැත්තම් ඒකට අන්තිමේක කියන එක අහන්න අහන්න ඉතාලිටි ඇහුන්නේ නැහැ මට ඒක නිසා මම නතර ඒක ඇහුණා ඒක තමයි උත්තරම කනට වදින මේ අන්තිම ප්‍රශ්න කිව්වද අන්නා ඒ නිසා අපි හෙට මේ ටික මේ හෙටට දානවා මේ පතර දැමීම පිළිබඳව දීපයේ කරුණාවෙන් කරුණා භජනය කරන්නේ. අපි හිත එකේ පටන් ගැනීමෙන් තමයි ඒකට පිළිමත් දෙන්න හදන්නේ. අපිට තියෙන පැයක වමන කාලයක් පරියන්කේ කරන්නේ. ඒ ප්‍රකාශයත් එක්කම අපි ප්‍රශ්න විචාරතු වැඩ පිළිවෙලින් මම සටහන් කරනවා. සියලු දෙනාටම පෙරවන් සරණයි.